මහින්ද රාජපක්ෂට මොකක්වත් අත්පත් කරන්න අයිතියක් නැහැ. පක්ෂෙත් විනාශ කරලා රටත් විනාශ කරලා ගිහින් තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීතියානුකූල තත්ත්වයක් තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකේ නායකයා. ඉතින් නායකත්වයක් එක්ක අපි වැඩ කරනවා. අමිනේෂන් අමිනේෂන් දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තියෙනවානේ.